ඊළඟට නවාහ මේතං තතියන්ති බ්‍රූමි යමාහු බාලා මිතු අඤ්ඤමඤ්ඤ සකං සකං දිට්ටි මකංසු සච්ඡං තස්මාහි බාලවති පරන්දහන්ති මෝඩාය කවුද මේ මෝඩාය බාලයෝ කියන්නේ මෝඩාය ඒ අය ඔවුනවුන් වෙන්වෙන් වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනවුන් ඔවුන ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් වෙන්වෙන්ව අන්‍යෝන්‍ය වෙන්වෙන් වශයෙන් ඒ කට්ටිය මොකද කරන්නේ යමක් කියනවාද දැන් ඔන්න ඒ අය වෙන්වෙන් වශයෙන් මොකද වෙන්නේ අන්න යමක් කියනවාද කවුද මෝඩ අය කවුද මේ මෝඩ අය යමක් කියනවාද මොකද්ද කියන්නේ මම ඒවා තත්තු පරිදියයි නොකියමි බුදුරණවහන්සේ දේශනා කරන මම ඒවා තත්තු පරිදි දේවල් යයි කියලා කියන්නේ නැහැ يعني මෝඩ අයේ දිට්ටි වලට රිංගගෙන වෙන්ගෙන් වශයෙන් කරුණු කියන එක මං ඒව කියන්නේ තත්ත්වපරි දේවල් කියලා. ඒ වගේම තමයි සුඛීය සුඛීය දිට්ඨිය සුඛීය සුඛීය දිට්ඨිය සත්‍යයයි සත්‍යයයි යම් කිසි කෙනෙක් සත්‍යයයි ඒ විදිහටම කරනවද? සකං සකං දිට්ඨි දිට්ඨි මකං සත්‍යයි. කියන්නේ සුඛීය සුඛීය දිට්ඨි සත්‍යයයි කියලා ඒ ඒ විදිහටම කරනවද? එහෙනම් ඒක සත්‍යයි. දැන් දැන් ඔන්න දැන් මේ සොකී දිට්ඨිය පැත්තකින් දාමුකෝ. ඒක පැත්තකින් දාමු. අපි හිතන දේ ඇත්තයි කියලා අරන් හිතට ඕන දේ කරනවද නැද්ද? දිට්ඨිය අතහරිමුකෝ අපි. දිට්ඨිය අතහරිමු. අපි හිතන දේ ගන්නකෝ. හිතනවා අපි. හිතන දේ ඇත්තද බොරුද? ඒ හිතන දේ ඇත්තයි කියලා අරගෙන ඒ අනුව කටයුතු කරනවද නැද්ද? කරනවනේ. කෝ ඉතින් දිට්ඨිය කොහේ හොයාගන්නද? හිතන දේ එක එක කරනවා නම් දිට්ඨිය කොහෙ හොයාගන්නද? එතකොට මේ කල්යාණ මිත්‍රට නැමීම වැදගත්කම තේරෙන්නේ නැද්ද එහෙනම්? හිතන දේ එක එහෙම වෙනවා නම් මේ කවුද මේ නිහිනයෝ බාලයෝ මේ? මේ බාලය දිට්ඨිය දකින්න විදිය කොහොම වෙයිද එහෙනම්? ඒ දකින්න විදිහ සකං සකං දිට්ඨිම ඒ සොකිය සොකිය ඌ ඒ දිට්ඨිය සත්‍යයි කියලා අරගෙන ඒ අනුව කටයුතු කරන මෙන්න මේ කාරණාව එක්ක කරනවද එයින්ම ඒ අය මොකද වෙන්නේ අන්‍ය අන්‍ය අන්‍ය වූයි බාලය හඳුන්වති අන්න ඒ කට්ටිය මොකද වෙන්නේ ඒ ඒ කටයුතු කරනවද ඒකෙන්ම තමයි ඒ අය බාලයයි හඳුන්වන්නේ කියන්නේ සොකිය දිටි සත්‍ය ලෙස ගැනීමම බාලගතිය ඒ ඒ ගැනීමම ඒ අයගේ බාලගතිය හොඳට තේරුම් ගන්න එහෙනම් සොකිය චින්තනයේ කතා කරන්නවත් දෙයක් නෑනේ. කතා කරන්නවත් දෙයක් නෑ. මේ සොකී දිට්ඨියම බාලෝ ඒ කියන්නේ ඒ ඒ ඒ අයගේ සොකී දිට්ඨියත් එක්ක මේ දෙන එකේ ගැනීම බාල බවමයි. සාධාරණ නැද්ද අර තීන ගාතාවල තියෙන ඒ ස්තවිරයන් වහන්සේලා තෙරුන් වහන්සේලා හිතට කාලකන්ණියෙක් සාහසිකයෙක් කියලා අදමියෙක් කියලා නිඳා කරන්නේ සාධාරණයි කොච්චර සාධාරණද ඇයි කොච්චරනම් අපි මේ මුලා කරනවද? අපි කොච්චරනම් අහු කරනවද? මේ ධර්මයකට යන්න ඉඩක් දෙනවා දෙන්නේ කවුද දෙන්නේ නැත්තේ? අපේ හිත. අපේ හිත දෙන්නේ නැත්තේ. හිත පදනම් වෙන්නේ හිතවිලි එන්න හිත පදනම් වෙන්නේ දකින විදිහත් එක්ක. හිතන විදිහ තේරුම් ගන්න අමාරු කොට හිතත් එක්ක läගන් නම් ඉන්නේ දකින විදිය කොහොමනම් තේරුම් ගන්නද? හොඳට තේරුම් ගන්න. මේ සාස් බුදුරන් වහන්සේ නමක් මේ පහළලා ලෝකෙට පෙන්වලා දෙන්නේ මේ මොන්ඩිසෝර් ළමයින්ට ගිල්බෝල අරන් සෙල්ලම් කරන දෙයක් නෙමෙයි. බුදුරන් වහන්සේ නමක් ලෝකෙ පහළලා පෙන්වලා දෙන්නේ දාර්ශනික සමාජයේ ඉන්න මිනිස්සුන්ට එයාලගේ සමාජයට අනුගත වෙන කරුණු නෙමෙයි. දාර්ශනික සමාජයේ මිනිස්සුන්ගේ ගතිය බලනවා නම් ඒක අසාමාන්‍යයි. ඉතින් ඊට පහළ අය ගැන මොනවා කතා කරන්නද? දාර්ශනික සමාජයේ ඉන්න අයට ඒවා ඒවා ජිල්මෝල් වලින් සෙල්ලම් කරනවා වගේ පෙන්වන ධර්මය. බුදුරන් වහන්සේගේ ධර්මය. එච්චරට ඒ කාරණාව තුල තියෙන වින්දනයේ ඒ කාරණාව තුල තියෙන අර්ථාන්විත නැති බව පෙන්වන ධර්මය. දාර්ශනික සමාජය තුල ඉතින් අනිත් ඒවා කතා කරන දෙයක් නැහැනේ. ඒ දාර්ශනික සමාජය තුල එයාලගේ තියෙන දික්ටි කොහොමද ඒවල්ද? හොඳට තේරුම් ගන්න. අපි අපේ ජීවිතේ සංවේගය ඇති. විරිය ආරම්භ වෙන්නේ නැද්ද මේ කතා? මේ ඉස්මතු කිරීම විරිය ආරම්භ වෙනවා. නැද්ද වෙන්නේ? හික්මෙන්න ඕන විදිහට වෙන්නේ නැද්ද? අනේ ස්වාමීන් වහන්සේ හැමදාම කියනවා හිතට පහළ වෙන්න එපා. අපි අපි කටයුතු කරන්නේ. ඉතින් අපි මොනවද කරන්නද හිතට හිතට එන්න දේ කරනවා හැරෙන්න. වචනේ හත පහකට ගණන් ගන්න නැන්නේ එහෙම හිතෙනවනේ. නැවත නැවතත් කරන්නේ හිතට එන දේම නම් අපි කියන එක ගණන් ගන්නෙත් නෑ. බුදුරණවහන්සේ වචනේ ගණන් ගන්නෙත් නෑ. රද්ධාවකෝ කල්ලාලි මිතර නැමීමකෝ ඉදින්නේ නැහනේ. ඉතින් යෙදෙන්නේ නැත්නම් සූර්යයා නගින්න අරුණ නැහනේ. අරුණ නැත්තම් සූර්යයා නගීද? නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඊළඟට යමාහු සංඥා